teacher. චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකිසඳ අදත් සිතිජ සංഭാෂණය සඳහා අපි සැදී පැහැදී ඉන්නේ සිතිජ සන්තාගාරයේ හදවතේ මනසේ ඉම් ගල් ගලවන අපේ ව්‍යායාමය අපේ කතාබහ අදත් මා සමග මැදින් ඉන්නවා මගේ අතිජාති මිත්‍රයෙක් ඔහු වාර දෙකක් අපි සමග සාකච්ඡාවට සම්බන්ධ වෙලා හිටියා ජනක ඉනිමංකඩ ජනක ආයුබෝවන් ආයුබෝවන් අපි අද මොනවද කතා කරන්න කියලා මේ බැලුවේ අපි ඇත්ත වශයෙන්ම එකම දෙයක් අපි කතා කරනකොට චාරිකාව තමයි මම හිතන්නේ මේකේ ප්‍රධාන මාතෘකාව. නොයෙකුත් දේවල් සිද්ධ වෙනවා මේ චාරිකාවලදී. අපි අපි සමහරට පිට රට යනවා කියන එකේ තේරුමක් එච්චර තියනවාද කියන සමහරලාට වෙනවා එක එක වෙලාවකින් පස්සේ. ඒක මොකද ඒක මෙහෙමනේ ඒක සාපේක්ෂයිනේ. අපි ඉස්සර මිනිසුන්ට තමගේ ගම් දොරින් කොළඹ එන එක පිට රට යනකොටත් වඩා අමාරු අපූරු වැඩක්. නේ ඒවනේ සමහරවිට දීර්ඝ ප්‍රශ්නයක එක සංකීර්ණ ගැටලුවක් ඒ විතරනේ අනුතුරුදායක අවදානම් ගමන් වශයෙන් ඒව සමහරට සැලකිලා තියෙනවා දැන් අපි ජීවත් වෙන ගෝලීය පරිසරයේ මන් දන්නේ ගෝලී කියන වචනේ තායි සීමාන් තියෙනවා ජාත්‍යන්තර නැත්තම් විශ්වීය නැත්තම් පෘථුවි පරිසරය කියන සමහරවිට කියනවා අපි නෑ වශයෙන් අපි මේ එළියට ගියාම අපිට විවිධයි හම්බ වෙනවා ඒ ගනුදෙනු දැන් අපි ඉස්සර බ්‍රිතාන්‍ය යුගයේදී අපිව අපේ ගම්බිම් වලට කඩාගෙන පැනපු ආක්‍රමණිකෙක් හිටියේ. ඒතරේ ආක්‍රමණිකා පිළිබඳ මතකයන් තාම මිනිසුන්ගේ තියෙනවා. නමුත් මේ ජීවිතේ මාරුවෙන් පවතින මේ මේ මේවා ඉතිහාසය අපි පහු කරගෙන යා යා යුතු අඩවිවල මට දැන් තියෙන ඉතාම හොඳ උදාහරණයක් කියන්නේ. දැන් ජපානය දකුණු කොරියාවේ තියෙනවනේ. ජපානය කොරියාව යටත් කරගෙන හිටියා 1919 ඉඳලා 45 වෙනතුරු. එතකොට 45 ලොකු දේවල් දේවල් ලෝක යුද්ධය නිසා ඊට පස්සේ කොරියාව නිදහස් වුණා. ඒ පැත්තෙන් කොරියාව දෙකට කැඩුනා. දැන් මේ තමන්ව යටත් විජිතයක් බවට පත් කරන හේතුකු කොරියාව සම්බන්ධයෙන් කොරියාවට ජපානය සම්බන්ධ විශාල පසමිතුරු බවක් තියෙන්න ඕන. අද ගිහිල්ලා බැලුවොත් ඒ තරුණ පරම්පරාවේ එහෙම එකක් නෑ අතරම. ඒ වෙනුවට තියෙන විශාල සම්භාෂණයක් තියෙනවා සෑම ශාස්ත්‍රයකම. ඒගොල්ලන්ගේ ලොකුම මියුසියම් දෙක සහෝදර වගේ වැඩ කරනවා. විවිධ කලා කණ්ඩායම් එකිනෙකා සමග වැඩ කරන ඒගොල්ලන්ට පේන්නේ අර ඉතිහාසය අපි දෙගොල්ලම ඒ දාලාපු ඉතිහාසයක්. ඒ දෙගොල්ලම දෙවිදිහකට සමහර ජපානයේ විචනාත්මක දිහා බලන තරුණ පරම්පරාව දකුණු කොරියාව උවිත එහෙමත් වුණා කියලා <laughs> යන එකකුත් තියෙනවා. එතකොට මෙන්න මේ මේ අලුත් ලෝකේ මිනිස්සු මුණ ගැහෙන ලෝකේ වෙනස් පරිසරයක මුණ ගැහෙන අපි තාම යටපීතියුගේ නෙවෙයි. හැබැයි අපි සමහරට හිර වෙලා ඉන්න ඔළුවෙන් අර පරණ යටපීතිද යුගයේ දැන් ලන්ඩනයේට ඔබ ඕන තරම් ගිහිල්ලා ඇති ලන්ඩනයේ සර්ජ් පිට ලන්ඩනේ නෙවෙයිනේ බ්‍රිතාන්‍යයේ යුගය නෙවෙයි. දැන් බැහැරින් ආපු ජන කොටස් ලන්ඩනයේ තුලම 40කට වඩා ඉන්නයි කියලා කියනවා පුංචි පුංචි සංස්කෘතික කණ්ඩායම්. දැන් මේ ලන්ඩන් වාසීන් මේගොල්ලන් බාර අරන් පිළි අරන් තියෙනවනේ නේද? යම් කිසි රිවස අදාරගෙන ඉන්න තැනකටවත් තියෙනවා. එහෙම නැත්නම් ජර්මනි ඔබ කියපු ගිය වසරේ කාලේ ජර්මනිද ওই මහ විශාල සිරියානු යුද්ධය වුණා. භයානක දෙයක් වුණා. එතකොට ජර්මනියේ ලක්ෂ 3මාරක් අනාථ ජනතාව බාර ගන්නවා. ඔව්. ඒතර ජර්මන් ජනතාව ඒගොල්ලෝ බාර ගන්නත් කරන්න බෑ කාටවත්. ඔව්. නේ? ඒතර මේ බාර අරන් යම් විදිහකට විශාල ශක්තියක් ඒකන එහෙම හැකියාවක් ජර්මන් ජනතාවට නැත්නම් ඒගොල්ලෝ වෙනුවෙන් යම් විදිහකට සොයා බලන්න, සහරක්ෂණය කරන්න, කැප වෙන්න. මම පහුගිය දවස්වල හුඟක් ඔය පොඩි වීඩියෝ දැක්කා. ඒ සිරියන් තරුණ ළමයි කතා කරනවා. ඒ සමහරු කියන්න පටන් ගන්න තියෙනවා මට දැන් මේක gedara වගේ මට වෙනසක් දැනෙන්නේ නැහැ කියන වගේ තරමට ඒ වටපිටාව ඒගොල්ලන් නමුත් අනාථ ජීවිතය කියන්නේ අනාථ ජීවිතය. ඒක සංකීර්ණයි ඒක. එසේ වී නමුත් අර යම්කිසි රැකවරණක් යම්කිසි ආරක්ෂාවක් මේ යුරෝපීය මිනිස්සු මේගොල්ලන්ට ලබලා දීලා තියෙනවා. දැන් ඔක දිගට අපිට දේශපාලනික පැත්ත කතා කරන්න පුළුවන් IS එකටත් වශයෙන් යුරෝපයට පය ගහන්න බැරි වෙන එක හේතුවක් තමයි මෙන්න මේ අලුත් බන්ධුත්වය මිනිස්සු අතර තියෙන. ඔබේ චාරිකාව අපි ඉස්සරහට තව ගියොත්. මට ඒ වගේ මුණ ගැහෙන මිනිස්සු සහ අපිට මේ තැන්වලදී අපිට දැනෙනවා මේ අපි ඒ කියන්නේ දේශ සීමාවක කියන සීමාවක් නැති විශ්වීය පුරවැසියෝ කියලා දැනෙන හැඟීම සහ ඔවුන්නේ බාර ගන්න විදිය පිළිබඳව තියෙන මේ දෙක. සිද්ධියක් දැන් මතක් කරන්න පුළුවන් අතර. මට මම මට මට බොහොම මතකෙට නැගෙන මේ වෙලාවේ එන එක සිදුවීමක් තමයි මම වරක් ෆ්‍රැන්ක්ෆර්ට් වල ඉඳලා පැරිසියට ගමන් කරමින් ඉන්නවා. ගමන් කරමින් ඉන්නකොට මගේ කෝච්චිය මගේ ඉස්සරහා ප්‍රංශ ජාතික තරුණියක් ඉන්නවා වාඩි වෙලා. මම මේ අහගෙන යනවා මගේ මේ සින්දුවක් අහනකොට මට දැනෙනවා මගේ තියෙන මේ ඉයර්ෆෝන්ස් වල තත්ත්වය හොඳ නැති නිසා මේක එළියට ඇහෙනවාද කියලා විල්ලා මට සැකයක් ඇති වෙනවා. ඒත් මම අර තරුණියකින් අහනවා ඔයාට බාධාවක්ද මම මේක අහන්නේ. ඊට පස්සේ යා මට කියනවා නෑ බාධාවක් නෑ. ඔයා සින්දුවක් නම් අහන්නේ ඔයාගේ රටේ එකක් නම් මටත් ඒක චුට්ටක් අහන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි දෙන්නම මේ සින්දුව අහනවා. එතකොට බෙදා හදා ගැනීමට තිබිච්ච ඒ මේල් එක. ඒත් එක්කම මට එක වතාවක් හම්බෙනවා ලන්ඩන් නගරේදී මම මට පාරේ පොඩි ගැටලුවක් මතුවෙනවා යම්කිසි බස් ස්ටෑන්ඩ් එකක් මගේ ෆෝන් එකේ තියෙන ඇප් එක පොඩ්ඩක් වැරදියට පෙන්වන්නේ. වයසක ආච්චි කෙනෙක් වෙනවා මම හිතන්නේ අවුරුදු 75කටත් එහා පැත්තේ. මම එයාගෙන් අහනවා මට මේ මෙතනට යන පාර මට චුට්ටක් මේක වෙලා තියෙනවා මේ. එතකොට එයා කියනවා නෑ තව බස් ස්ටෑන්ඩ් දෙකක් ඔයා ඉස්සරහට යන්න ඕන. එතකොට මං අහනවා මොන බස් එකද ගන්න ඕනේ. නෑ මමත් ඒ පැත්තට යන්නේ අපි දෙන්න පයින් යමු. <laughs> එයා මා උනන්දු කරනකොට පයින් යන්න ගිහිල්ලා. ඒතර එයා අහනවා මගේ රට පිළිබඳව මේක කාලගුණය පිළිබඳව එයා හරි උනන්දු වෙනවා. එයා කියනවා අපරාධනේ මට ලංකාවට යන්න බැරුණ හැමදෑම 26 නම් තියෙන්නේ කාලගුණය කොච්චර හොඳ හොඳ මේකක්ද <laughs> මට මේ ඒ කියන්නේ යාගේ වයසේදී යාට නැවත මේ අපේ මේ ලංකාවට වගේ තැනකට ඉතින් මම මම හිතනවා මේ අපි කවුරුත් මේ කවුරුත් එක තැනකට අයිති වෙච්ච නැති මිනිස්සු කියලා අපිට හැංගෙනවා එකවරටම ගිහිල් ඉදිරියලා. ඉතින් ඒ වගේම මට එක සැරයක් මට ඒ ෆ්‍රැන්ක්ෆර්ට් වලදීම මගේ යම් ගොඩනැගිල්ලකට මට යන්න තිනවා. මට එතන යන්න නැතිනකොට මට හම්බ වෙන කරුණයක්. එයා බොහොම කලබලෙන් යනවා වැඩට. යන ගමන් මම එයාගෙන් අහනවා මට මේකට උදව් කරන්න පුළුවන්ද? මට මේ ගොඩනැගිල්ල පේනවා නමුත් මට මේක ළඟට යන්න විදියක් නැහැ. පාරේ යන්න විදියක් නැහැ. ඊට පස්සේ එයා එයාගේ වැඩේ නතර කරලා මට පාර පෙන්වන්න එනකොට මම එයාගෙන් සමාව ඉල්ලනවා මම මේ ලංකාවෙන් ආවේ. මම මේ රටට මම ආගන්තුකයි. ඒක නිසා මේ මට මේක බැරි වෙච්ච එක ඔයාගේ වැඩේ එයා කියනවා නෑ අපි කවුරුත් ආගන්තුක නෑ අපි කවුරුත් පිටින් මමත් ඇවිල්ලා තියෙන්නේ උස්බෙකිස්තාන් වලින් මගේ දෙමව්පියෝ මගේ එක දෙමව්පියෝ ජර්මනි අනිත් මගේ මගේ තාත්තා උස්බෙකිස්තාන් ඉතින් ඒක නිසා මේ අපි කවුරුත් මේ මේ මේවට අමුත්තු නෙමෙයි ඉතින් ඒක නිසා මේ කියලා තියෙනවා මම හිතනවා අර සුන්ලයි අර කියපු කතාව සිරියාව ඉන්න අනාථ අය බාර ගැනීම පිළිබඳව තියෙන එකේදී ඔවුන් දක්වපු ඒ නිදහස් සහ මානසික ආකල්පය ඒකත් එක්කම අපිට නැවත අපි ගැන සිතන්න වෙනවා අපිට රෝහින්‍යා සරණාගතෝ අපේ රටට ආපු වෙලාවේදී අපි කොහොමද ඒගලන්ට ප්‍රතිචාර දක්වුව ප්‍රතිචාර දක්වපු විදිය. ඒතර අපි මේක සහසම්බන්ධ කරලා අපිට මේක හිතන්න සිද්ධ වෙනවා අපේ මනුෂ්‍යෝ ලෙස අපි ඉන්න දුර ප්‍රමාණය පිළිබඳව තියෙන ගැටලුව සහ අපි මේක කොහොමද සමනය කරගන්නේ කියන එක පිළිබඳව. ඉතින් ඒක වගේ අත්වශයෙන් එතනින් බැලුවාම මේ ලুকু ප්‍රශ්න ගොඩක් තමයි අපේ ඇතුලේ අපිට පේන්නේ අපේ සමාජය පේන්නේ අපේ අනේක අපි මේ මේ රට ඇතුලේම ඇත්ත වශයෙන් විප්‍රවාසීන් ගොඩක් ගොඩක් ඉන්නවා නේ කියන්නේ මේක තමන්ගේ කරගන්න බැරි ආරක්ෂාව නැති මට එක සැරයක් ජනක වෙනම සිද්ධියක් මට මතක් වුණා මේ ඔබ කියද්දි මේ විප්‍රවාසීත්වය කියනකොට තමයි හැට නොපෙනෙන තැන් තියෙන තියෙන විප්‍රවාසීත්ව වඩා බරපතල දෙයක්. ජපානයේදී මම එක සැරයක් ජපානයේට මට ආරාධනයක් ලැබුණා ජපාන් ෆවුන්ඩේෂන් එකේ මාසික විතර අධ්‍යයන චාරිකාවක් වගේ. සංස්කෘතික අධ්‍යයන චාරිකාවක්. ඉතින් මම මගෙන් ඉල්ලද්දි මොනවද ඔබට කරන්න ඕන කියලා මම නගර දෙකක් කිව්වා. ටෝකියෝ නගරයයි කියෝතෝ නගරයයි. ආයතන ගණනාවක් විශ්වවිද්‍යාලනත් ඇතුළුව සමහර පන්සල් සමහර නාට්‍යාගාර සහ පුද්ගලයෝ මට ඒගොල්ලෝ හම් වෙනවල කරන 60 60ක වගේ අපොයින්ට්මන්ට් ලිස්ට් ලයිස්ට්යක් මම දුන්නා. ඒගොල්ලෝ ඊටාව කාරුණිකව සියල්ලම මට සකස් කරනවා කියලා පොරොන්දු වුණා. ඉතින් අතට ගියන් පස්සේ මේ කියෝතන නගරයක සරක් මම ගිහිල්ලා සෝවානක් කර හිටියා. මට එතන පරිවර්තිකාවක් දීලා හිටියා ඒ මුළු චාරිකාව ස්ථාන වලට යන්න. ඉතින් ඒ මේ මුළු වැඩේදී අනේ මට විශේෂයෙන් කියන්න ඕන ටෝකියෝ වල විච්ච සිද්ධියක්. මම කිව්වා මගේ මේ සංවිධායකෙන්ට ජපන් ෆවුන්ඩේෂන් එකේ මට ලංකාවේ කෙනෙකුත් හම්බෙන්න ඕන කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ මට කනෙක්ෂන් එකක් අරන් දුන්නා ලංකාවේ තරුණයෙක් එහෙ මේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න අතරේ වැඩ කරනවා. ඉතින් මේ තරුණ ළමයාත් මට උනන්දුවෙන් එක අවස්ථාවකදී ෆෝන් කරලා කතා කරා. කතා කරලා කිව්වා මොනවද සර් කරන්න ඕන කියලා. මං කව අපෝ වෙලාව පොඩ්ඩක් හම්බෙලා පොඩි chat එකක් දාමු කියලා මම මේ chat එක ගන්න මං කව මට මෙහෙමයි මට ලංකාවේ ගැහණු ළමෙක් ටිකක් කල් මෙහි හිටපු කෙනෙක් හම්බෙන්නත් ඕන කියලා කවුරු ගැහණු කෙනෙක් ඊට පස්සේ මගේ යාළුවෙක් ඉන්න ඉන්න පොඩ්ඩක් suburb එකක ටෝකියෝ වල අපිට එයාව හම්බෙන්න පුළුවන් අපි කතා කරලා බලමු කියලා ෆෝන් කරලා බලද්දී ටෝකියෝ වල ප්‍රඥාන්තේ suburb එකක ඉන්න රෙස්ටොරන්ට් එකක වැඩ කරන තරුණ ගෑණු ළමෙක් එයා කරෙක් කරලා කිව්වා අපිට ගිහලා හම්බෙන්න පුළුවන් කියලා ඉතින් අපි දෙන්න ගියා එක සවස් වරුවක ඊළඟ මේ ළමයා ඉතින් අපිට එයාගේ පොඩි පැය භාගයක් නිවාඩු ඉල්ලගෙන අපිත් එක්ක වාඩිලා කතා කරා. එතන මම යත්තේ විස්තර ඇහුවා. එයා එතන ජපානට ගිහලා අවුරුදු 5ක් විතර වෙනවා. තරුණ මමක්. ඉතින් එයාගෙන් මම අහපු ප්‍රශ්න ඇතුලේ මොකද එයාගේ වැඩ shift එක මේ පැය 24ක් වැඩ කරන රෙස්ටුරන්ට් එකක් මේක ලොකු රෙස්ටුරන්ට් එකක් මෙයාගේ shift එක මාරු වෙනවා සමහරට මහ රෑ එන්න වෙනවා සමහරට මහ රෑ යන්න වෙනවා පාන්දර එන්න වෙනවා පාන්දර යන්න වෙනවා මං ඇහුවා ඔයා මේ එයාගේ එතන ඉඳලා කිලෝමීටර් 60ක් විතර දුරට යන්නත් ඕනේ. එතකොට එයා පොඩ්ඩක් පයින් ඇවිදගෙන ගිහිල්ලා ඊගාට මේ අර මේ දුම්රියකින් වගේ ගිහිල්ලා ඊට පස්සේ බස් එකකින් යන්නත් ඕනේ. මං එයාගෙන් අහපු එක ප්‍රශ්න තමයි ආට බය නැද්ද කියලා. මේ ටෝකියෝ නගරේ මහ රෑ නැත්නම් මහ පාන්දර මේ නොදන්නා නගරේ මෙහෙම තනියම ඇවිදගෙන මෙහෙම යන්න බය නැද්ද කියලා. එයා මට කිව්වා මුලදී හරියට බය හිතුණා කියලා කිව්වා. ඒ බය හිතන හිතලා ඊට පස්සේ දැන් එයා මට කියනවා ටික ටික ටික ටික ටික ටික මගේ බය නැති වෙලා දැන් මම මේ හොඳටම මන් දන්නවා මට කිසිම බයක් වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා අපි ටෝකියෝ නගරේ ඕන්ලාගේ ඇවිදගෙන යද්දි. කියලා ඒ ළමයා මොහොතක් නිහඬව ඉඳලා මට කිව්වා දැන් තමයි ඊට පස්සේ තමයි මට තේරුනේ මම මුළු ජීවිතේම ලංකාවේදී බයෙන් හිටියා නේද කියලා. නුගේගොඩ ළමෙක්. ඈ දැනගෙන ඉඳලා නෑ එයා බයෙන් ඉන්න බව. එයා හිතලා තියෙන සාමාන්‍යයි කියලා ජීවිතේ. මේ අනාරක්ෂිත ලෝකයක ජීවත් වෙන්නේ <laughs> තමන්ගේ ගේ ඇතුලේ පාර යනකොට බස් එක යනකොට වැඩ කරගෙන යනකොට. දැන් ඒක හරීම මට ඒක රිවිලේෂන් එකක් වගේ මට ඒක තේරුණා අපි කොච්චර අපේ පැවැත්ම ගැන පවා අපේ දැනීම කොච්චර අඩුද කියලා. කොහොමද හරි ෂෝක් කතාවක් තියෙනවා ඉසාක් බෂිවිස්සගේ මේ නවකතාවක් තියෙනවා. එනිමීස් ලව් ස්ටෝරි කියලා. දැන් මේකේ මේ කතාවේ කතා නායකයා මේ නගරෙන් නගරයට සූට් කේස් එක පොද්දාගෙන විකුණන පොත් වෙලින්දෙක්. දැන් මෙයා ඉන්නේ නිව්යෝක් වල. මෙයා දෙවනි ලෝක යුද්ධෙන් බොහෝම අමාරුවෙන් මේක බේරිලා ආපු යුදෙව්වෙක්. නමුත් මෙයාගේ තියෙන ලොකු ප්‍රශ්න තමයි මෙයා උදේට මේ වැසිකිළියට ගියත් කොහෙද ගියත් එයාට හැමතිස්සෙම තියෙනවා කොයි හරි තැනකින් නාසි හමුදාව කඩප්පේ කියලා. හැමතිස්සෙම බියෙන් ඉන්නේ. එයා හැමතිස්සෙම මෙයා හිතනවා තව ටික දවසකින් මේ යම්කිසි දේවල් plan වෙන්නේ නාසි හමුදාව. දැන් නාසි හමුදාව ඉවරයි සම්පූර්ණයෙන් දෙවන ලෝක යුද්ධෙත් ඉවරයි ඔක්කොම ඉවරයි. නමුත් අර ඇති කරපු බිය කියන එක එයා තුලින් අයින් කරගන්න බැරි එක. මම හිතනවා අපේ සමාජය ඇතුළේදීත් අපි තියනවා අපි අපිට හැමතිස්සෙම අපි තුලදී මේ අපේ දේශපාලන සංවිධාන සහ සියලු දේවල් විසින් සහ අපේ ආගම ඇතුළු දේවල් වලින් අපි තුලට බියක් වගා කරනවා හැම තිස්සෙම. සහ ඒක සාමාන්‍ය ස්වභාවිකයි කියලාත් අපි සාමාන්‍ය ස්වභාවිකයි කියන තමයි ලෝකේ කියලා අපි. එහෙම තමයි ලෝකේ. නමුත් ඇත්තට ලෝකේ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි. ඇත්ත වශයෙන්ම ලෝකේ එහෙම නෙමෙයි. ලෝකේ පිළිබඳ අපේ රූප ඔක්කොම බලද්දි බොරු. බොරු. ගාක් අපි ගොඩනගන්න තියෙන අපේ සීමාව ඇතුලේ අපේ පැවැත්ම ඇතුලේ අපේ ඇස්ස සකස් වෙච්ච සීමාව ඇතුලේ ඉඳලා අපි ලෝකයක් සංකල්පනය කරනවා. එහෙම ලෝකයක් ඇත්තෙත් නෑ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ගැන අපේ තියෙන ඉංගලන්තය ගැන තියෙන කතන්දරේ 1700 800 ගණන් වල අපි මතකයේ ගණීභූත වෙච්ච එකක්. එතන ඉඳන් තමයි අපි මේක තාම බලන්නේ. නමුත් ඒ ගණන්ත්‍යක් නැහැ, මේ මිනිසුත් නැහැ, මිනිසු මාරු වෙලා වෙනස් වෙලා. අනිත් එක තමයි මට හිතෙනවා ඒ අය නැමත මාරු වෙමින් ඉන්නවා කියලා තමන්ගේ චින්තනය පිළිබඳව ඒ කියන්නේ තමා වටා තියෙන බාහිර ලෝකය කියන එක පිළිබඳව ඒක මත තියෙන සංකල්ප ගොඩනගලා වෙනුවට එයත් සමග මනුෂ්‍ය ජීවිතයේ තියෙන අභ්‍යන්තරය කියන ලෝකය මේ දෙක එකාසු කිරීම. සහ අනිත් එක අපිට පැහැදිලිවම පේන්න තියෙනවා ඔබ නිතර කියන සංකල්පයක් තියෙනවා මම අනේකා සහ පරිසරය. කියන මේ සංකල්ප තුන එකට සහ සම්බන්ධව ගොඩනැංවෙන එකක් තුළ මනුෂ්‍ය භාවය පිළිබඳව ඇතිවෙන දියුණු తত্ত্বය පිළිබඳව අවබෝධය. කල්පනා කරොත් තියෙන්නේ සම්බන්ධතා තුන පමණයි මිනිස්සු. ඒක දැන් ලොකු පැකේජස්. හැබැයි ඒවා තියෙන්නේ අන්‍යෝන්‍ය. අන්‍යෝන්‍ය සම්බන්ධතා පද්ධතියක් විතර. මේ එක සම්බන්ධයක පොඩි වෙනසක් වුණත් මුළු පද්ධතියම චලනය වෙනවා, විකාශය වෙනවා, වෙනස් වෙනවා. අපි අන්න එකා ගැන සහනුකම්පන දිනනොත් ඇත තමන්ගේ ඇතුළතත් වෙනස් වෙනවා. අපි පරිසරයත් එක්ක අපි තියෙන ගනුදෙනු වෙනස් වෙනකොට අපි අපි ඇතුළේ තියෙන දේ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හරිම වැදගත් දෙයක් මම හිතන්නේ ලෝකයේ සුභාරංචි වගේ දේ කියන්න තියෙන්නේ. ලෝකයේ අත් වශයෙන් අන්න ඒ පැත්තට යමින් තියෙනවා කියන්නේ. කියන්නේ අත් වශයෙන් මේක මගේ හිතුවක්මත් නෙවෙයි. මේ ගැන ඊටාම මේ හොඳ මට්ටමේ පරිශන දත්ත තියෙනවා ලෝකයේ මෙන්න මේ පරිවර්තන ගැන. ඇමරිකාවේ මේ සිද්ධිය ගැන තියෙනවා පෝල් රේ, ෂැරොන් රේ, එන්ඩන් ෂෙරින් ඇන්ඩර්සන් දෙත් දෙපළ කරපු දීර්ඝ කාලීන පරිශනක ඒ පරිශන අප්ඩේට් වෙමින් දැනුත් පවතිනවා. ඒගොල්ලෝ ඇමරිකානු ජනතාව දිහා බලන සොයන්න පටන් ගන්නවා ඒගොල්ලන්ගේ ඇමරිකානු ජනතාවගේ සංස්කෘතික ආධ්‍යාත්මික චර්යාව තේරුම් ගන්න. ඒක බොහොම එක්ස්ටෙන්සිව් එකම බොහොම විස්තෘත අධ්‍යයනයක්. ඒගොල්ලෝ හොයා ගන්නවා 2001 2002 විතර වෙනකොට ඒගොල්ලෝ පළවෙනි වාර්තාව පළ කරනවා. ඇමරිකානු ජනගහනෙන් ඒ වෙනකොට හතරෙන් එකක් ඇමරිකානුවරු දිවිල්ලෙන් නැවතිලා කියලා. හතරෙන් එකක්. හතරෙන් එකක්. 50 million people කියලා කියන්නේ මේ විශාල හතරෙන් එකක්. ඒ වෙනකොට ඇමරිකානු තරඟයෙන් අර එකිනෙකා පරයා යමින් ගිහලා ගිහිල්ලා වෙන කැටිලා ඒගොල්ලෝ වෙනත් මානයකට ජීවන මානයකට පිවිසෙන්නේ අපි කියන යම්කිසි සහනුබද්ධතාවයේ සහ සම්බන්ධය පරිසරය එක්ක තියෙන සම්බන්ධය විශේෂයෙන් කලාවන් එක්ක තියෙන ගනුදෙනුව තීව්‍ර වෙච්ච අලුත් මිනිස් කොට්ටාසයක් පැන නගින්න සිටිනවා කියලා වුන් වාර්තා කරනවා. ඒ රිසර්ච් එක අද දිගට ඒගොල්ලෝ වරින් වර වරින් වර කරනවා. කරලා මම මේ මෑත කාලින තොරතුරු දත්ත දැක්කා. ඒගොල්ලෝ කියන සමස්තයක් වශයෙන් ගත්තම ඇමරිකානු ජනතාවෙන් 130කට වඩා දැන් මේ ඒක පැනලා කියලා. ඒ 116ක් විතර මේ හાર્ඩ් කෝ කියලා ඒගොල්ලෝ කියන්නේ. <laughs> සම්පූර්ණ මේ ද්‍රව්‍යම දේවල් ගැන ඒගොල්ලන්ට කිසි වටිනාකමක් නැහැ. ඒගොල්ලෝ ඊට වඩා වෙනස් විතර ඒගොල්ලෝ සමහරට අර ඔබ කලින් අද සඳහන් කිව්වා වගේ අතිරික්තය කොහොමද තේරුමකට වියදම් කරන්න කියන එක පුද්ගලිකව සහ සාමූහිකව හිතමින් ඉන්න එකටයි ති ව්‍යුහයන් හදන එකටයි ති යම්කිසි ප්‍රජා කටයුතු දියුණු කරන ප්‍රජා මධ්‍යස්ථාන දිනු වෙන එවැනි වැඩපිළිවෙලක මේ ඇමරිකානු ජනගහනය 134ක් කියලා දැන් මේ. ඉතින් එහෙම ඒ වැනි පරිශන යුරෝපයේ ওই පුරාම සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට ඊටාම හොඳට පේනවා මේ කටුව ඇත්තටම මාරු වෙලා කියලා. අපි මෙහි ඉඳලා හිතන CNN එකෙන් පෙන්න ඇමරිකාව තවදුරටත් නැහැ. ඒ ගහ ගන්න මරා ගන්න එක කොහෙත්ම නැහැ. දැන් මේක ජපානයේ 125ක් විතර මෙන්න මේ අලුත් බ්‍රීඩ් එක අලුත් මහ ජනතාවක් එනවා වෙන. ඒකේ තව ලස්සන දෙයක් තියෙනවා. ඔය මුළු පරිශ්‍රණය. ඒ දැන් පරිශක රාශියක් තැන් වල ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ අපේ පැරණි වර්ගීකරණය වැරදි කියලා. නැත්නම් ඒක ඒවා තියෙනවා අපි ජන වර්ග වශයෙන්, ගෑනු පිරිමි වශයෙන්, ආදි වශයෙන්, ආගම් වශයෙන් වෙනස් වෙනස්නේ. ඒවා හරහා අලුත් කොට්ටාස තුනක් ලෝකෙ ඉන්නවා කියලා. කියන්නේ ඇත්ත වශයෙන්ම මේ මිනිස්සු නියම කොටස් තුනයි දැන් ඉන්නේ කියලා කියන්නේ මේ අනාගතයට සාපේක්ෂව. එකක් තමයි මේ මෙන්න මේ නූතන සීමාව බිඳිමින් මේ සහබන්ධුත්වයත් එක්ක මෛත්‍රී ප්‍රඥාව මුල් කරගෙන යන මනුෂ්‍ය කොටස. ඒ ලෝකෙ හැමතැනම ඉන්නවා. ඒගොල්ලෝ මතුවෙමින් ඉන්නවා. බහුතරය තාමාර මැද මාවතේ මේ දිවිල්ලේ ඉන්න කට්ටිය. මොඩර්න් ටෙක්නොලොජි ඒවා කොහොමත් ඔක්කොම ඕන. නමුත් ඒ වගේ පරමාර්ථයකට ගැඹුරට හිතලා නැහැ තාම. හතරෙන් එකක් විතර ඉන්නවා නැත්නම් සමහර රටින් රටට වෙනස් පැරණි ලෝකේ මාරයි හොඳයි අපි මේ ගිය පාරත් වැරදි කියන මේ දැනට තියෙන එකට විවේචන දෙන්නේ පස්සේ ඉඳලා පෙර කාලේ ඉඳලා මේ කළු මිනිස්සු එන්න ඉස්සලා අපි හොඳට හිටියා අර අපි අපි කියනෝනේ අපිත් මේ පෙර සිංහල හොඳට හිටියා අනිත් කට්ටිය එන්න ඉස්සලා අන්නේ සම්ප්‍රදායික මේක ඉතින් මෙන්න මේ කොටස් තුන ලෝකේ දැන් ඉමින් ඉන්නවා අර පාර භෞතික පාර නූතන කියලා මම කියන ඒ කොටසේ වැඩි නිමින් පවතිනවා කියන එක තමයි පරේෂකෝ ඇත්ත වශයෙන්ම පේනවා නේද මම නම් හිතනවා මේක තාම සුභාරංචයක් ගොඩාක් දුරට මම හිතන්නේ ඕක විශාල වශයෙන් පැතිරෙනවා ස්කැන්ඩිනේවියානු රටවල. ස්කැන්ඩිනේවියානු රටවල් වලදී ඒක තියෙන මේක. ඉතින් මම හිතනවා ඒක ඒක යුරෝප රටවල් වල නම් දැන් ඇත්තටම පැහැදිලිවම අපිට පේන්න තියෙනවා. සහ ඇමරිකාව මම මේ ජනකෙක පොඩි කාරණයක් <laughs> සම්බන්ධ නිසා මම කියන්න කැමති. මේ තෙල් පිච්චීම එන්න එන්න මිනිස්සු අඩු කරනවා මේ ස්කැන්ඩිනේවියන් රටවල සහ පොදුවේ යුරෝපයේ ප්‍රධාන නගරවල වනවගාව ආරණ්‍ය වැඩිවීම පවතිනවා සහ දැන් උදාහරණයකට ඩෙන්මාර්ක් ගත්තොත් ඒ මට මුලදී මම පුදුම හිතුණා ඒ සංකලනයකන කියවද්දී ඩෙන්මාර්ක් ජනතාවගෙන් ඩෙන්මාර්ක් වල කෝපන්හේගන් මහනගරේ 160කට වඩා මිනිස්සු පාපැදිය පාවිච්චි කරන්න පටන් අරන් කියලා එදිනදා කටයුතු වලදී. එතකොට මේක මුළු යුරෝපයේම අපිට දකින්න පුළුවන්. නේද? පාපැදියට මාරු වෙන. ඒ සල්ලි නැතුව නෙවෙයිනේ. නෙමෙයි නෙමෙයි. ඒ කියලා <laughs> කියන්නේ අනිත් එක තමයි ඒක තියෙන දැන් අපි හිතමු දැන් අපි අපි යුරෝප රටවල් වලදී අපිට අපි හිතමු අපි අපි හිතමු ජර්මනිය කියලා ඕනෙම රේල්වේ ස්ටේෂන් එකක් කිට්ටුව තියෙනවා බයිසිකල් පාක් කරන විශාල ඒරියාවක් තියෙනවා. ඒතකොට මිනිස්සු මේ තමන්ගේ ගෙදර ඉඳලා රේල්වේ ස්ටේෂන් එකට එන්නේ බයිසිකලෙන්. ඒතකොට බයිසිකලේ පාක් කරලා කෝච්චියට නැගලා තමන්ගේ ගමන ගිහලා ආයි හවසට එනකොට ආයි බයිසිකලේ අරගෙන විල්ලා ඒ බයිසිකලෙන් යනවා. දැන් ඒක මම හිතන්නේ මෙහි අපිට තාම තේරුම් ගන්න බෑ කියලා ඒක තේරුම. ඒකේ තියෙන moral imagination මේ අත ඇත්ත වශයෙන්ම මම කියන්නේ අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේගොල්ලෝ මේ බයිසිකල් පාවිච්චි කරනකොට ඒගොල්ලන් හිතට හරි හොඳයි මම ලෝකෙට බරක් නෙවෙයි තෙල් පුච්චන්න මෝරල් ඉමේජිනේෂන් එකක් තියෙන මම පරිසරයට බරක් නෙවෙයි නමුත් ඒගොල්ලන්ට හරි අර එන්නෙන් එන්නෙන් වර්ධකාරී හැඟීමක් එනවා තෙල් පුච්චන වාහනයක නැගලා යනවා මම මේ හොඳ වැඩක්ද කරන්න කියන ප්‍රශ්නේ දෙනවා අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ ඉතින් මේ මේ කරුණ මම හිතන්නේ හුඟක් වැදගත් ඒ වගේ තරුණ ව්‍යාපාර දැන් ඔක ඔක පොදු දෙයක් ඔය පාපැදී පාවිච්චි කිරීමත් වඩ වඩා පුනර්ජනනීය බලශක්තියට මාරු වීම අනිත් එක තමයි දැන් යුරෝප නගරයේ ගොඩාක් දුරට පැවතීමින් පවතිනවා වාහන ඇතුල් නොවන දවස් ප්‍රමාණය වැඩි කරමින් නාගරික මධ්‍යයට නේද මධ්‍යයට සතිය ඒ කියන්නේ මාසයකට එක දවසක් දෙකක් තිබිච්ච එක දැන් සතියකට දවසක්ම වගේ සම්පූර්ණයෙන්මම මධ්‍යයට වාහන ඇතුල් වීමෙන් වැළකෙනවා. ඉතින් ඒක ඒක එන්නෙන් එන්නෙන් වැඩි වෙමින් පවතන අත වශයෙන්ම ගත්තොත් ඒකේ දැන් අර එතන තමයි මේ පරිසරත් එක්ක තියෙන සම්බන්ධම ඒක. හැබැයි ඒකේ අනිත් තල නැතුව ඒක එතෙන් ටෙන්ඩ බෑ. මොකද මිනිස්සු මිනිස් අතර තියෙන සම්බන්ධය යහපත් නොවේ. දුරාවලින් නැති වෙලා සහ සහ යම්කිසි මානසික වශයෙන් සමාජීය සමානාත්මතාවය ඇති නොකොට එතෙන් එන්න බෑ. දැන් උදාහරණයක් විදිහට පාසල් ප්‍රශ්න ගන්නකො දැන් එතන එකඟතාවයක් තියෙන අපේ දරුවට පහින් ඇවිදගෙන යන්න පුළුවන් දුරක පාසලක් තියෙන්න ඕන. ඒක හොඳ පාසලක් වෙන්නත් ඕන. නේ? එතකොට ඒක තමයි ප්‍රමිතිය. නැත්නම් බයිසිකලයක යන්න පුළුවන් වෙනවා ඕන්න. එතකොට අන්න ඒ එතකොට ඒ කියන්නේ අර මේ යම්කිසි මානව ගෞරවත්වයේ එක පැත්තකින් දිනු වෙන අතර තමයි මේ පරිසරයත් එක්ක තියෙන සම්බන්ධය හොඳ වෙන්නේ. ඔව්. ඒතර ඒ අතරේ මිනිස්සු සරල වෙන්න පුළුවන්. චාම්මේකට දැන් ඕලන්දේ අගමැති වැස්ස නැති දවස්වල බයිසිකලෙන් යනවා කියන එකේ තේරුමක් <laughs> තියෙනවා. ඒක බයිසිකලේ විතරක් නෙවෙයි. දැන් මේ අගමැතිවරයා කියන්නේ කවුද කියන එක නේද? යා බිමට බැහැලා සාමාන්‍ය මිනිසෙක් වෙලා එතකොට මේ පැති ඔව් ආදර්ශමත්. ඔව් පැති තුනම මාරු වෙමින් තියෙනවා. මනුෂයා තමන් එක්ක තියෙන සම්බන්ධයයි, අනිකා එක්ක තියෙන සම්බන්ධයයි, පරිසරය එක්ක තියෙන සම්බන්ධයයි ඊටාම ඉහළට විකාශ වෙන යුගයක අපි ඉන්නේ. අපේ කාලේ ඉවර වෙයි. අපිට දමයන්ති කොළඹගේ මහත්මිය අද තාක්ෂණික සහයෝගය ලබා දුන්නා. අපි ඇයට ස්තුතිවන්ත වෙනවා. ජනක අපි ආයිබෝන් කියන්න වෙලාවන් ඇවිල්ලා. හොඳයි. බොහොම ස්තුතියි. සිටිච චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක